මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි කතා කරගත්ත පරිදි අවස්වර්වේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරාධනා කර පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ලිඛිත ප්‍රශ්නයක් කර ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී අරමුණ ඊතා සියුම් තත්ත්වයටපත් වූ ප්‍රත්‍යබ්බ සංඥා නොදෙනී ගිය පසු කායික හෝ මානසික වේදනාවක් වේදනාවන් සියල්ලම දුන්නේ. ඒත් සමස්ත කයේ සජීවී බව හිත ආරමුණු වේ. මේ භාවනා විචේ ගමන්ට බාධාවත්ද? ඉතින් කායක ප්‍රවැත්ම කෙසේ දැකිය යුතුද? කරුණාවෙන් මේ தত্ত্বය පැහැදිලි කරන්න. ඉතින් ඒක ඇත්තටම කායික වෘද්ධි පැවැත්ම කායික පැවැත්ම කෙසේ දැකිය යුතුද? ඉතින් අනෙකුත් බාධක ආරමුණු නැති වෙච්ච වෙලාවේ හිත තියෙන්නේ සාමාන්‍ය මොලේ කයේ පැවැත්මේ තමයි ප්‍රාණේ තමයි. ඒක ඉතින් ආනාපානෙට යන්න ගිහිලා සිව් කරන්න පුළුවන්. ආනාපාන යන්න ඉස්සෙල්ලත් ඕක තියෙනවා. පුරුදු වෙච්ච කෙනෙක්ගේ වාඩි වෙච්ච ගමන් මම ඉන්නවා කියලා ඒ අත්දැකීමට තමයි යන්නේ. ඒකට යන්න බැරි කෙනෙම යන්න බැරි අය තමයි ආනාපාන දාලා ආනාපාන සිව් කරලා එතෙන්ට යන්නේ. ඒක නිසා මේක පුරුදු වෙච්ච එකනට මේ අරමුණක් ඇතුව හෝ නැතුව මෙතෙන් යන්න පුළුවන්. ඒක භාවනා ඉදිරි ගමනට බාධාවක් නෙවෙයි. මේක තමයි අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙන මූලික පදනම. ඉස්සලා අරමුණක් දීලා අරමුණ ගෙවුනට පස්සේ ඊට tempat වෙන්න ආරිනවා. එතෙන්දී ඉන්න බව නැත්නම් ඉන්නවා කියන එක නැත්නම් දැනෙනවා කියන අත්දැකීම තමයි තියෙන්නේ. ඉතින් ඒක පුළුවන් තරම් හිත හුරු කරන්න ඕනේ. ඒක හිත gedara ගිය වෙලාවක්. හිත රාග දෝෂ මොහ නැති වෙලාවක්. හිත ඉද්දෙ ඉද්දුන නැති රුප්පණේ කුප්පල වෙලා නැති මේ නිකන් ඉබ්බා කට ඇතුළට ගියා වගේ අවස්ථාවක් ඒක පුළුවන් තරම් පුරුදු කරන්න කියනවා ඒක ඉදිරි ගමනට බාධාවත්ද කියන එක ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කිරීමක් වෙනවා අනවශ්‍ය අනවශ්‍ය සැකයක් පුහුණු කිරීමක් වෙනවා අනවශ්‍ය තැනට නීවරණ දමා ගැනීමක් වෙනවා ඉතින් මේකට හරි දක්ෂයි මිනිස්සුયો නීවරණ නැත්තන්ට නීවරණ දාගන්න නිසා පුරුදු කරන්න ඕනේ ඒ පැමිණිච්ච දේ සාවධානව සාදරව ඒක උරු වෙන්න බලන්න බලන්න තීරණ පටන් ගන්නවා ඉන්නේ ඉන්නේ ඒ තත්ත්වෙත් එක්ක යාළු වෙන්න පටන් ගන්නවා මේ ගරු ස්වාමීන් වහන්සේ මාහට කෙනෙකු තදින් බැනවලි මේ අවස්ථාවට මුහුණ දුන්නා සීලෙන් හික්මන්නේ කෙසේද සමාධි මිෂ්ඨකම්ගේ සීලෙන් හික්මන්නේ කියන්නේ ඒ වෙලාවේ ඒ කෙනාට පුළුවන් බණින්න විතරයි නමුත් මට තරහා උස්සන්න පුළුවන් කමක් ඒ කෙනාට දැනෙනවා තරහ උසරන එක තමන්ගේ වැඩි. ඒෂා තරහ උසලා එකට එක කියනවනම් ඒ තමන්ගේ තියෙන නැහැදිච්චකම නැත්තම් සීලේ නැතිකම. සර්වචනාචි කියනවා සචේනේ රේසි අත්තාන කංසා කංසෝ පහතයත ඒසපත්තෝසි නිබ්බාණ සාරම්භෝතේන විජ්ජති කියනවා මේ කංශ භාණ්ඩේ භාජනයකට ලෝහ තඹ මුට්ටියකට සත්තු පෙරුවොත් ඒකේ කැඩිච්ච නැති තව භාජනයක් නම් දෝංකාර දෙනවා. කැඩිච්ච තව භාජනයක් නම් බොල් හලක් නැහැ. ඒක නිසා මාන්නේ තද වෙච්ච එකන කැඩිච්ච නැති තව භාජනයක් වගේ කවුරුහරි තත්තු කරපු ගමන් දෝංකාර දෙනවා. කැඩිච්ච මාන්නේ කැඩිච්ච මේ සක්කාය දිට්ඨිය සහිත කෙනෙක් නම් ගැහුවට දෝංකාර දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැසිරියන් කැඩිච්ච ලෝහ භාණ්ඩයක් වගේ හැසිරෙන්නේ. නතු කරාට දෝංකාර දෙන්නේ ඒම බොල්ල නතර කරලා නතර වෙන නිසා එකට එක එවැනි කෙනා නිවනටපත් වෙච්ච කෙනෙක් කියනවා සාරම්භයේ එකට එක කීමක් එයාලක නැහැ කියලා. අපිට කෙනෙක් බයිනකොට එකට එක කිව්වොත් තමයි යාර බයින්න පුළුවන් මේ දිගට. කීම නතර වෙච්ච ගමන් බැනින්න නතර. අපුඩිය ගන්න අත් දෙකක් ඕනේ. තනියතේ අපුඩිය සද්ද මොකක්ද? එහෙම කරන්නේ. පුළුවන් තරම් ගහලා බලන තනියට අප්පුඩිය සද්දයක් එන්නේ නැහැ. දෙවෙනි අතෙන් තමයි අප්පුඩියේ දේ අප්පුඩියක් වෙන්නේ. අනික අපිට බැනනකොට ඒක බැනිල්ලක් වඩටපත් වෙන්නේ අපි ඒකට හැප්පුණොත් තමයි. නැත්තම් උලකට බැන්නා. ඒක සමාජයෙන් විශ්කන දෙයක් නැහැ. සීලෙන් හැසි වෙනවනම් ඒ කිනාට මාව කුප්පන්න පුළුවන් නම් මගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ එයා අතේ මම තුච්චයි කියලා හිතනවා. එච්චර. කරතරි මාව කුප්පන්න පුළුවන් නම් එයාගේ පොත්පත දිනුන මට තද වෙනවනම් ඉතින් මම කුප්පයි. කුප්ප වෙන්න එපා. ඕන කෙනෙක් පොත්තන් තද කරපුවාම තමයි කරවන ඉන්න පුළුවන් නම්. ඒක තමයි එක විදිහකට කියනවා අර එකිටකට කිය නොකියමන අනිත් එක සර්වචන් වහන්සේ දේශනා කරලා තියෙනවා සහංනාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කේසං දුස්සීලෝයි බෞද්ධං මම යුදකවන් නැති කුසී දුන්නෙන් විහිදීන ඊතල කාගෙන ඉන්නවා යසනවා මොකද මේ ලෝකයේ බොහෝ දෙනා දුස්සීල නිසා කිසි කෙනෙක් කවදාකවත් නැහැ කිව යුතු දෙයක් කියන්නේ කියන්නෙම කුප්පන දෙයක් තමයි ඒ නිසා යුද්ධයට ගිහිල්ලා වදින ඊතල ඉවසන්න කුසේ මම ඉවසනවා මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ දුස්සීලෝ නිසා අපිට ඒගොල්ල හදන්න බෑ මට හැදෙන්න පුළුවන්. ඒ විදිහට ඒක ඇත්තටම සමාධියෙන්මද කියලා කියන්නත් බෑ. නමුත් මේ සාමාන්‍ය බුද්ධියෙන් අපිට පුළුවන් නොකිපී ජීවත් වෙන්න. ප්‍රඥාවේ විශ්ිතන හැටි බලන්න ආද බණ නැවතද කාර්ය. ඒක ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් සෝවාන් වුණාම කාමරාග පිටිකවල අඩුවීමක් තියනවාද? පැහැදිලිවම අඩුවීමක් කියනවා මේ අපාගාමී වෙන මට්ටමට අඩු වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස විතරයි. ඊට පස්සේ කර්මපතයක් අරපත් වෙන තුනට කර්ම රැස් වෙන්න පුළුවන් පිටික කාමරාගානෝ නම් කර්මපතයක් වඩපත් වෙන්නේ. අනාගාමී කෙනෙකුගේ රහත් කෙනෙකුගේ කැමැත්ත අකමැත්ත පවචන නමුත් මේ දෙනාගේ වෙනස වන්නේ රහතන් දෙක කැමැත්ත දෙසට කැමැත්ත දේශල අකමැත්තක් අවශ්‍ය නම් බලන උපේක්ෂාවෙන් අවශ්‍ය බලන්න පුළුවන් හැකියීමයි. අනාගමින වාසයේ කාමත් කැමැත්ත දේශ අකමැත්තෙන් හෝ උපේක්ෂාවෙන් බැරිමට නොහැකියීම නිසා මේ නිවැරදිද සාමාන්‍ය කෙනෙකුට විද්‍යට අනාගාමී කෙනෙකුට කැමැත්ත ඇති වෙනවාද? මේක ඇත්තටම මේ අරියත් විකූර්ණේ කියලා සඳහන් කරලා තියෙනවා අසුබය දෙයක් දක්වපුවම රහත් කෙනාට ඒක සුබේ දකින්න පුළුවන් උපේක්ෂාවෙන්ද පුළුවන්. සුබ දෙයක් දක්වපුවම ඒක අසුබේ දකින්න පුළුවන් උපේක්ෂාවෙන්ද පුළුවන්. උපේක්ෂා දෙයක් දක්වනවා සුභය අසුභය දකින්න පුළුවන්. ඒක රාතන් වහන්සේ නමකට හම්බෙන සුවිශේෂී හැකියාවක්. ඒ වස්තුයම නෙවෙයි Tamange හිතවිලි පහළ වෙන්නේ ඒකේ කුප්පල තිබ්බට ඒකට යට වෙන්නේ නැති ගැති. ඒක අනාගාමී වෙනකොට යම් ප්‍රමාණයකට එනවා රහතන් වහන්සේකට තරමට ඇති වෙන්නේ. ඒ නිසා මේ කාටත් වගේ කැමැත්ත කැමැත්ත පහළ වෙනවා. බුදු වුණත් පහළ වෙනවා. නමුත් ඒක දිගේ පෝෂණයක් පොහොර වැටීමක් රහතතුමකින් හෝ සර්වචනාසිකේ සිදුවෙන්නේ නිසා ඒව ලක්තනම ලොක් වෙනවා ගබ්ස වෙලා යනවා ඉන් පල්ලෙයින් ඕන කෙනෙක් කරන්නේ ඒකට පොහොර දාලා වැඩි කරනවා ඒ නිසා ඒ අතර වෙනසක් තියෙනවා පුද්ගලයේ සකදාගාමි වන විට කාමරාග පටිකොලේ ශීල 50ක් අඩු වෙනවා කියන්නේ පුද්ගලයා 90ද 90 50ද නැත්නම් පොදුවේ මිනිස්යාගෙන් 150ක පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා එක්කෙනෙකුගේ රාගය හොඳටම වැඩි අනිත් කෙනාගේ ස්වභාවයෙන්ම අඩුයි මේ දෙන්නාගේ රාගය වැඩි කෙනා සකදාගාමී වුණත් අනිත් කෙනාට වඩා අනිත් කෙනා වැඩි නේද මේ විග්‍රහ කරනමෙන් ඉල්ලපි මේවා හුදු මේ ප්‍රපංච කිරීමක් මේ කරන්නේ පොතින් දැනගත්ත කර්ම වර්ගයක් අපරාධ නියෝගේ වෙලාවල කාලේ නාස්ති කරන්න බා පිළිසෙවි මේවා නිකන් මේ හරක් කාලා අමරලා අමරලා ගන්නේ දවල් කාලේ රැව අමාරලා කන්නේ අන්නේ වගේ අමාරා කෑමක් අපි පුළුවන් තරම් බලමු මේ අර පුද්ගලයා ගාව මෙයාමයි මේ පුද්ගල නැතුව මම පුද්ගලයා කියන්නේ කවුද කියන එක බලාගත්තා නම් අපිට නඩුව ගන්න තිබ්බ උසාවියට දැන් මේ අනුගේ ඊළ උසාවියේ නඩු පහළ උසාවිය අහන්න හදනවා. ඒ අහන්න අරින්න පොත්තර තියෙනවා පොත් කියලා දෙන කෙනකින් අහගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගියක් පමණ උසාසනික වාදී භාවනා යෙදිමි. ආනාපාන නොදෙනී ගිය පසු ආනාපාන නිමිත්තෙන් හිත පිටුවාගෙන බොහෝ වෙලා සිටින විට නොදැනුවත්වම කඳ පහත් වී නළල දනහිසට වම වදිනවා. ඊට ඉක්මනින් නැවත කෙලින් වෙනවා. මේ සිටුනේට නිදිමත බිඳක්වත් නැත. හොඳ අවදියෙන් සිටීමේද සිටියදීම මේ සිදුවේ. මේ සිදුවීම් නවත්වා ගන්න කෙසේද? පහදා දෙනමින් යටහත් පාරද ඉලා සිටීමේ මේ සිදුවන්නේ ටික දිනක සිටය මේකෙදි පැහැදිලිවම උපදේශ වශයෙන් කියන්න පුළුවන් මේ මට්ටමට භාවනාව යනවනම් පුළුවන් තරම් බිම වාඩිලා කරන්න පුළුවන් තත්වයකට කය හැදිලා ඇති. එතකොට තවදුරටත් උස්සාසනික යන්න අවශ්‍යත්‍ය අවශ්‍ය නැහැ. මුදුවේ ඒක සමාධි වෙන ගතියක් තියෙනවා. පුළුවන් තරම් බලන්න ඕනේ ආසන වලින්, කොට්ට වලින්, දේවල් වලින් ස්වාධීන. ඕන දැනක වාඩිලා ඉන්න පුළුවන් තත්වයකට හදාගන්න. ඒක අමතර තොරතුරක්. අනිත් එක මේ එහෙම කය නැමෙනවා නම් ඒක නවත්ත ගන්න උත්සාහ කරන්නේ නැතුව මේ සිදුවෙන හැටි සිදු වෙනකොට වෙන්නේ ඉස්සෙල්ලා උනාට පස්සේ බලනවා මිස මේක දුරුකල යුත්තක් කියලා හිතුවොත් කවදාකවත් මේක ආපද කරන්න වෙන්නේ මේ බබෙක් නලවන ඕන කෙනෙක් දන්නවා බබා නිින්ද ගියා කියන්නේ මොකක්ද කියලා නිින්ද ගියා කියන්නේ අඟපන්න කියලා ඉන්න ගියාට පස්සේ ආතත වඩා ගත්තත් අදබය වැක්කිරෙනවා. ඒ කියන්නේ එයාගේ පාලනයක් නැහැ. ඒ වගේ තමයි භාවනා කරාට පස්සේ කයේ පාලනයක් ඉන්නේ නැහැ පුරුදු වෙනකන්. ඒ වෙලාවට වැක්කිරෙනවා තියෙනවා. ඒක නිසා ඒක නතර කරන්න භාවනාවෙන් නැගිටින්න ඕනේ. මේකට ඇඟිලි ගන්න වෙනවා. මේක හදන්න වෙනවා. ඒ නිසා හොඳට පටලව වාඩි වෙලා භාවනා කරන්න. එතකොට මේ විදිහට කය වැක්කිරුණත් නැගිටලා යාම හදාගන්න. ඒක වෙනකන් මේ කයේ මට පාලනය කළ හැක්කක් ආණ්ඩුමට්ටු කළ හැක්කක් නැහැ කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේ. භවනා සිද්ධ වෙනකොට තමන්ගේ ඉරියව්ව පිළිබඳව ඇත්තටම ඒක නදියා බලනකොට අනික් කෙනාට වෙනවා මේක ඇතුළේ මිනිහෙක් නෑ මේකයි කියලා. ඉන්න කෙනා අයින් වෙලා හිටියි. කය තියෙනවා සමහරට හොඳට සමබරව ඍජුව තියෙන්න පුළුවන්, වැක්කලා තියෙන්න පුළුවන්. ඉතින් උඟක් මේක ප්‍රශ්නේන්නේ සමුහ භාවනාව කියනකොට. එතකොට මේ තන්ට ලැජ්ජාවක් ඇති වෙනවා තමන්ට ඕනේ කීරියව පවත් ගන්න බැරි නෑ බැරි කියලා. බැරි වෙනවා. නමුත් භාවනා කරන මධ්‍යස්ථානයක ඉන්නකොට හැම කෙනාම දන්නවා හරියට භාවනා වෙනකොට මම නෑ. මම ඉන්නකන් හරි භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දන දනෙල නොදන තැනට හැමදාම යනකොට යනකොට මේකෙදි සිදුවෙන විකෘති ගති කාලයත් එක්ක තමයි හැදිලා ඉන්නේ. නවත්තන්න උත්සාහ කරුවොත් වෙන්නේ ඒකට භාවනා කරලා මේ සත්‍ය කැඩලා ඕනනම් ඉරියව් හදන්න පුළුවන්. ඒ නිසා මේකට ඉඩ දීගෙන එහෙම නැත්නම් ඒ අර පච්චලායමාන සූත්‍රයේදී ගලන ස්වාමීන් වහන්සේ තනියෙන් භාවනා කරන්න ඕන කියලා පිළිසින් වෙනලා ගල් කුටියක භාවනා කරනවා. සර්වචනාංශේ හිතේද ලබනකොට ඈත තැනක මොක්කලන ස්වාමීන් කියනවා. යන්නේ දිගට දිගට වැටෙනවා. සරුවචනන්සේ ප්‍රකෘති ස්වරූපයෙන් වගේ ඉස්සරහට ගිහිල්ලා ආනවා පච්චලාය මානසිස්නෝතුම් මොකල්ලාන මොකල්ලාන ඔබ සැලෙනව නේද කියලා කිරනව නේද කියලා අපි අහනවා. එතකොටයි බය වෙලා හැරලා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කියනවා එහෙම වෙනකොට මේ ඒක එන්න කිට්ටු වෙනකොටම එන සංඥාව හොඳට අවබෝධ කරගන්න කියලා දන්නාතර සිට නොදන්නාතර යනකොට දැන් ඉතින් වැටෙන්නයි හදන්නේ කියලා දැනගැනීමේ තන පටන් කලේතු කාරණා ටික සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා පචලය මාන සූත්‍රයේ. ඒක නිසා මේක මේ එහෙම කිරණොයි කියලා බුදුහාමුදුරු බැන්නේවත් දොස් කිව්වත් නැහැ. ඒකද ඒ භාවනාවේ සම්දිස්ථානය උපක්‍රමත් නැතුව නෙවෙයි නමුත් හොඳම දේ තමයි මේක වෙන්න ඇරලා ඒකටම හුරු කරගෙන හැමදාම වගේ ඒකට පුරුදු කරනකොට ඒකෙන්ම මේ වැඩි වැඩි නැගිට නැගිට ඇවිදපු ළමයා ක්‍රමයෙන් වැටෙන්නේ නැතුව ඇවිදින්න පුරුදු වෙන්නේ. ආන්නේ වගේ තමයි තතන තතන ඇවිදින කෙනා ඉද්ද ගැහුවා වගේ ඇවිදින පුරුදු වෙනා වගේ වැටිල්ලෙන්මයි මේක හැදිලා ඉන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධයේම ධර්ම අවබෝධයට උපකාර වන ප්‍රධාන සායදකයේද කරුණාකර පැහැදිලි කරමින් ඉල්ලමි මේක ਸਰවඥාන්සේ අර ධර්මාන ධම්ම ප්‍රතිපදා යෝනිසෝ මනසිකාර කල්යාණ මිත්‍ර ආශ්‍රය වගේ කාරණා කීපයක්ම පෙන්ලා දීලා තියෙනවා. ධර්මානුධර්ම අවබෝධය තමයි හතරෙන් එකක් වෙන්නේ. යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. පෙරපින් කළ බව අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ඒව සමාජ ධර්ම මේක ආධ්‍යාත්මික ධර්මයක්. ඒක නිසා අරව ලැබුණත් ලැබුණත් මේකෙන් තමයි පිළිලා ඉන්න ඕනේ. ලැබෙනකොටම කල්යාණ මිත්‍යා යෝනිසෝමනසිකාරය යොදවන්නේ ඒ නිසා අපිට කියන්න පුළුවන් කෙනෙක් වග වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍ර ලැබුණත් ලැබුණත් කරන්න දෙයක් නැහැ මොකද ඒක අපිට සාහිත කරන්න බෑ. යෝනිසමංචකාරය සාති කරන්න බෑ. පෙරකල පිං ඇති බව අපිට පාලනය කරන්න බෑ. නමුත් ධර්මාන ධර්මාවබෝධයෙන් Tamanට යෙදිලා කරන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධ උනන්දු වේවි. නමුත් උපකාරී වන ආසන සාධකේ මේක විතරක් නෙවෙයි. අඩුම ගානේ සෝවන් වෙනකොට අර කාරණා හතරම අවශ්‍යයි. අර ස්වාමීන් වහන්සේ නිවසේදී දිනපතා පැයකමාරක් ඇවිදීමේ ඉවත්තේදීම වැඩසටහනක ව්‍යායාම සඳහා යෙදීමේ සිටිනවා. එම වැඩසටහනම සක්මන් භාවනාවට පරිවර්තනගත හැකිද? එසේ කළ යුතුද සක්මන් භාවනා ඇතිවෙන කුසල් එයින් අඩු වෙයිද? ඇත්තටම කුසල අකුසල පැත්තෙන් නැතුව සතිය පැත්තෙන් බලලා උත්තරයක් දෙන්න පුළුවන්. ඒ ඇවිදිනවා තමයි සතියෙන් වැඩ කරනවා නම් ඒක ඇවිදීමක් කියලා පුළුවන්, සක්මනක් වෙන්න පුළුවන්, ගෙවත්ත වෙන්න පුළුවන්, සක්මන් මළුව වෙන්න පුළුවන්. සතිය පැත්තෙන් බලනවා නම් මේ ප්‍රශ්නේ ඇහුවොත් අහන්නත් දෙයක් නැහැ Tamanටම තේරෙයි. කොයි එකේද සතිය වැඩෙන්නේ කියලා කුසල අකුසල පැත්ත ඒ වඩා වටින්නේ සතිය අනුව මේක මෙනෙහි කිරීමයි ගණනය කිරීම නිසා මේ සතියට වඩා සාධක වෙන උපකාර වෙන පැත්තට අනුග්‍රහ කරන්න කියන එකයි දල උපදේශය. මගේ ආහාර වේල නිර්මාංශන වේම නිසා මෛත්‍රී භාවනාවට මේ පට ඇඳ මෛත්‍රී භාවනාවේ කුසල අඩු වේද මේ ප්‍රශ්නේ මගේ හිතේ ඇති නිසා මෛත්‍රී භානා යෙදීමට මම ටිකක් මැලුවේ. හැබැයි මස්කන්ධ ඇලීමක් නෑ වාගේ. කොහොමද? ඒක කකා හරි මෛත්‍රී භානා ටිකක් මැලි වෙන ගතියක් තියෙන. ඇත්ත කියලා කියනවා. කටපොරු කිව්ව දිව පොරු කියලා නෑ. feeling of me නැති කරගන්නේ කෙසේද? ඇත්තටම මේ අපි මේක ගැන අයව feeling of guilt කියලා. guilt කියලා කියන එක නැත්නම් අපිට මැලි වෙනවයි කියන කතාව ලියලා තියෙනවා. ඒකට මැලි වෙනව නෙවෙයි guilt කියලා කියන්නේ පශ්චාත්තාපය වගේ වචනයක්. ඇත්තටම සිංහල වචනයක් නැහැ ගිල් කියන එකට. මොකද මේක දෙයියන් හා සම්බන්ධ වචනයක් ඔය ගිල් කියන්නේ. අපිට දෙයියු නැති ඉන්න අපිට ඒ වල ප්‍රශ්නකුත් නැහැ වචනකුත් නැහැ. කොයි එකකින් හරි ගිල් එක තියෙන මනුස්සයා ගිල් එකට හේතු වෙනවා. ඒකට තමන්ගේ අත්කරදී ඕ මස් මාළු කන්නේ චාවෝ අල්ලවගෙද මනුස්සයා බැන්නයි කියලා ඕ වැස්සයි කියලා ඕ ආණ්ඩුකරණ UNP කියලා ඕ ශ්‍රී ලංකා කියලා මොනවා හරි කිව්වොත්. ඉතින් ඔන්න ඔය දක්ෂකම තියෙන මනුස්සයර තමයි බුද්ධජනය කියලා කියන්නේ. මොකක් හරි දෙයකින් කිල්ට් එකට හේතු වෙනවා. නමුත් ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට හේතු හොය හොය Taman හීනමානයට දාගෙන පැලහෙන ගතියක් තියෙනවා. ඒක නිසා මේ මේ මස්මාල් කෑමහා මෛත්‍රී භාවනාවත් අතර සම්බන්ධකමක් ඇත්තේ සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා කැලේ ඉන්නවා නම් මස්කන જાති සත්තුන්ගේ මස් කන්න එපා. එතකොට මේ සත්තු පැනලා ඔබ කන්න ඉඩ තියෙනවා. ජලයේ ජීවත් වෙන මනුස්සයා සිංහමස් ව්‍යාකරමස් දීප්මස් කණ්ඩේපා මොකද මේ සතාට අභියෝගයක් වෙනවා සෝ භාවනා කරද්දී මරනවා. මස්කන් නැතිදා සත්‍යයේ මස්කාට ප්‍රශ්නයක් නැහැ. ඉරිගෙන කිරිබුණ සත්‍යාන සත්‍යයේ මස්කාට ප්‍රශ්නයක් නැහැ කියන එක දේශනා කරන ප්‍රායෝගිකව. එහෙම නැත්නම් මේ වගේ මේ කියන ගිල්ට් එකට හේතුව ඒ මස්මාළු වැළඳීමම හෝ මෛත්‍රී භාවනා කිරීම හෝ නොකිරීම නෙවෙයි. ගිනි කියන එකේ හැටි තමයි ආහාර හොයාගන්න කොහෙන් හරි තමන්ගේ හීනමානෙන් තර කරගන්න. මේ ධර්ම කරුණු කාරණාබෝධයෙන් තර්කීම පෙන්වන්න පුළුවන්. මේක ඒ වගේ ගිල්ටක් ඇති කරන තරම් පසුබිමක් මෙතන නැහැ. ස්වාමීන් වහන්සේ මගේ හිත සමාධිය පසු ආනාපානය මුලමඳක බැලීම අනිවාර්යද? සමාත හිත සමාධිය විකස ආනාපානය ගිවි ගොස් ස්පවක් දැනෙන බැවිනි. අනිවාර්යයෙන්ම නිින්ද යන අවස්ථාවක් නෙවෙයි. මේකදී සතිය ගැන ඉස්සර කරගන්න මේ හැම දෙයක්ම අපි ඇති කරන්නේ සතියේට. ඒක නිසා අඛණ්ඩ සතිය තියෙනවා නම් ඒක ආනාපානේ හරහා වෙන්න පුළුවන් නෙවෙයි. මුලමදාග බැලීමෙන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ නිසා වෙනකට වඩා කරන වැඩේ අවදිභාවයෙන් සිද්ධ වෙනවා නම් ඒ උපක්‍රමම ඒ උපකරණම පාවිච්චි කරන්න ඕනේ සත්‍ය අඛණ්ඩ වෙනවනම් ඒක දිනුව පැත්ත බලනවා නම් භාවනා ක්‍රමයේ ක්‍රමවේදයේ අංග සම්පූර්ණත්වනේ බලන්න තියෙන්නේ ඒ ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිඵලය ලැබෙනවා නම් මේ කින විදිහට හිත සමාධි වූයකස ආනාපාන ගෙවි ගොස් ඉස් බවක් දැනෙන්න බැවිනි මේකට කෙටි නැත්තම් හොඳ පිළිතුරක් තියෙනවා ආනාපානට හිත දාන්න නැතුව වාඩි වෙච්ච ගමන්ම ඉන්න ඉරියව්ව හරහා ওই සමාධියට ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ. අනපනි ගන්නෙත් නැහැ හැරමිටියට මුලාවක බැරිලකුත් නැහැ. ඉඳගෙන හොඳට ඉන්න ඉරියව්ව හිටියාන ඉන්නකොට ඉබේම හිත gedere. අනපනි පිට නැතු. අනපනි හැරමිටිය පාවිච්චි කරන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රශ්නේ අහන්න ඉඩක් නැහැ. එතකොට එයාට පුරුදු වෙනකොට අනිත් කෙනා සක්මන් කරනකොටත් උතින්ද මෙනවා. බලාගෙන බලාගෙන වෙනකොටත් හාල් කරනකොටත් පොල් ගන්නකොටත් එන්නේ. එතකොට ඒකටම ධෛර්යය දෙන විදිහට යනවා මිසක් ඒ වෙලාවේදී මේ නැති ආනාපානය පිට ගන්නත් එපා. නැති මුළුමඳාවක් බලන්න කරතර වෙන්නත් එපා. අර සත්‍ය සමාධිය දෙකට අනුග්‍රහ කරන එක තමයි අපේ තියෙන ලක්ෂණ අපි මේ සූර වෙන්න ඕනේ අන්න ඒකට. ඒ නිසා ඉඳගත්ත ගමන් මොනම විදිහකටත් ආනාපානය යන්න ඉස්සර වෙලා ඉන්න ඉරියව්ව හොඳට විනාඩි කිහිපයක් ඉන්නේ. එතකොට ඔය කියන සමාධිය ඉබේ එනවා නම් ආනාපානෙ පිහිටපතක් නැතුව ටිකට සමාධිය පවත්න්න යන කෙටි පාරක් හම්බ වෙනවා. අර ස්වාමීන් වහන්සේ අනිදර්ශන විඥානයේ කරුණාකර පහදා දෙන්න විසංඛාරගතං චිත්තං තණ්හාන කය මජ්ජගය විසංඛාර හිත නිවනමද නැත්නම් ඊට පෙර තත්වයක්ද සංඛාර කියන කඳුරනවා නම් සංස්කාර කියන්නේ චේතනා හිතේ චේතනා නැත්නම් ඒකට කියනවා විසංඛාර හිතක් කියලා. නිවන් දැකිත්වා කියලාවත් චේතනාවක් නැහැ. මොනම අරමුණක්වත් නැහැ. එතකොට විසංකාරයට හිතක් ඒක ජීවනයේ එක ලකුණක්. සංස්කාර පැත්තෙන් නිවන විස්තර කරන්න විසංකාර කියලා. විඥාන පැත්තෙන් විස්තර කරන්නේ ආනිදර්ශන විඥානය. සංඥාවෙන් නිවන විස්තර කරන්නේ වේදනාවෙන් නම් කියනවා අවේදිත සුඛය කියලා සංඥාවෙත් කියනවා නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී නවිසඤ්ඤ සංඤී කියලා ඒ සංඥාවෙන් තොර වූ විස්තර කරන්න බැරි සංඥාවක් මතින් ජීවන විස්තර කරනවා රූපවලක් කියනවා රූප නැති අවකාශ ස්වභාවය ඒ වගේ එක එක පැතිවලින් මේ නිවන විස්තර කරන්න පුළුවන් නමුත් මේ කිමේ ලියන කෙනා තමන්ගේ අත්දැකීම මට කියලා නැති නිසා මේක දැන් පොත් වලින් ගත්ත වගේක් නෙක ලියලා තියෙන්නේ ඒ තියෙනවා නම් ඒක හරහා අපිට පුළුවන් ප්‍රායෝගිකව ප්‍රශ්න දැනන්න මේවා මේ දෙදෙනාවක් එකතු කරලා තියෙන්නේ හැම කෙනාට මේ හැම කෙනක්ම හම්බ වෙන්න නොවෙන්න ඉඩ තියෙනවා. රූප විදිකේ අනේකන වේදනා දිගේ සංඥා සංඛාර දිගේ එක එකනගේ චර්චාන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ අනුව අත්දැකීම වෙනස්. නමුත් මේ වචන වලින් අර අත්දැකීමක් කියන්නේ නැති නිසා වචන වලින් හරි අමාරුයි sannivedanayak කරන්න. නමුත් මෙවහරහ තමයි ත්‍රිපිටකයේ දක්වලා තියෙන නිසා ඒ අනුව භාවනා කරන කෙනා ආනාපාන සම්බන්ධව සක්මණ සම්බන්ධව තමන් අත්දැකීම තියෙනවනම් මේ ප්‍රශ්නේ මේට වැඩි ප්‍රායෝගික වෙනවා මේක උදු මූලධර්ම මේ ප්‍රශ්නයක් මෙතන නගලා තියෙන ඉතින් ඒකට මේ විදිහට තමයි කියන්න වෙන්නේ පංචස්කන්ධය හරහා එක එක ස්කන්ධයක් හරහා නිවන වෙන වෙන විදිහට වර්ණනා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මහා චත්තාරික සූත්‍ර දේශනාව ශ්‍රවණය කෙලිමි විතක්ක ਵਿਚාර වචී සංඛාරයන් කාය සංස්කාර වලට පෙර සංසිතනාවි දැනගැතිමින් ශබ්දයක් විදීමට හෝ වචන ප්‍රකාශ කිරීමට සුචරිත දුචරිත දක්වා හිතේ ඇතිවන්නා වූ චෛතසික මොනවාදයි පැහැදිලි කර දෙන්නේ කෙටියෙන්ම සාමාන්‍යයෙන් කියන්නේ වචන සම්බන්ධ වෙනකොට වචී සංස්කාර වශයෙන් විතක්ක ਵਿਚාර දෙක තමයි ඒ දෙක හරහා තමයි වචනයක් වෙන්නේ ඉස්සර වෙලා මේ වචනේ විදින්න කලින් වචනේ විතික්‍රමණය වෙන්න කලින් වචනේ උල්ලංඝනය වෙන්න කලින් විතක්ක ਵਿਚාර දෙක හරහා තමයි මේක සිද්ධ වෙන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන චිත්තචෛතසික විග්‍රහයේ විතක්ක ਵਿਚාර දෙක තමයි මේ වචන ප්‍රකාශ කිරීම හෝ වචීත්වාරයට ආසන්න කාරණා වශයෙන් පිළිගන්නේ ගරු ස්වාමීන් වහන්සේ ධර්මානුපස්සනා ගැන නැවතත් පොඩි විග්‍රහයක් කරදන්නේ නම් පුතංච පෝරක පින්දමි ආනාපාන සති භාවනාවේ උස්සතල සීවි විනාඩියකට පමණ පසු ආලෝකමත්වයේ මේ හිතේ කෙබඳු තත්ත්වයක්ද පැහැදිලි කර දෙන සීක්වා වාචිතුතුමු නිවන දැනසීම ලැබීවා එතකොට ඒ ආලෝකයේ පතු වෙන වෙලාවේදී තමයි ආනාපානට සම්බන්ධකම ආන ආන ආලෝකේ හරහා විනිවිදලා දැක ගන්න උත්සාහ කරනවා මිස මේ ආලෝකයේ මොන தත්ත්වයක්ද කෙබත් தත්ත්වයක්ද කියන ගත්තොත් හිත තනකොල්ල වෙනවා ප්‍රත්‍යක්ෂයෙන් නෑ. ඒක නිසා උස්කරලසියුම් ඒකට ආලෝකයක් පහළ වෙනවා. ඒතියෙදි ඒ මම මනින්න කියන යනවා වෙනුවට මේ ආලෝකයේ තීජිත් මට කයට හෝ උෂ්මට හෝ සම්බන්ධය පවත්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන් හිත ඈත් වෙලාද කියලා ඒ පිළිබඳව වඩා කාර්යක්ෂම සතියකින් ගත කරන එකයි මේ වෙලාවේදී යෝගාවචරය විතින් කළ යුත්තේ මොකද මේ ආලෝකයේ පහළ වීම අහවල් දේනි පිළිඹු කරනවා කියලා එකම කාරණාවක් නෙවෙයි බොහෝ කාරණා දිනම කොහොමද හොඳ දෙයක් වෙලා තියෙන්නේ නමුත් මේක බාධා කරගන්න නැතුව ආලෝකයේ පිළිබඳව තත්පර වෙන්නේ නැතුව ඒ ගැන බල බල ඉන්නේ නැතුව ඒකිතාක් දුරට මූල කර්මත්තාණ්ඩ යෑම තමයි උපදේශයක් දෙන්න තියෙන්නේ. නැත්නම් මේ தত্ত্ব පැහැදිලි කරන්න ගියොත් හිත අර මේ තර්ක ඥාන වලට වැටෙනවා. ධර්මානුපස්සනාව ගැන පොඩි විග්‍රහයක් කරන්න ඒකේම විස්තර කරන්න පුළුවන් ඒක දේශී විස්තර කරන්න පුළුවන් පැත්තක් නෙවෙයි. මම දල වශයෙන් සඳහන් කළේ කායනුපස්සනාවට වේදනානුපස්සනාවට ධම්මානුපස්සනාවෙන් කරෝ සියලු අනික් කොටස් ධම්මානුපස්සනාව කියලා ගන්න එකයි සාමාන්‍ය මේ කිතියෙන් කියනකොට කියන්නේ. අර තුනට අහු වෙච්ච නැති අනිකු සීලම සංසිද්ධිය ඔක්කොම ධම්මානුපස්සනාවට යනවා. අර ස්වාමීන් වහන්සේ සමහර දිනවල ආනාපාන සති භාවනා වැඩිමේදී හිතවිලි බහුල වීම නිසා හිත සමාධිය පවත්වා ගැනීම දුර්ලභ වේ. ඒ භාවනාවට පෙරමින් පරයන්ක ඉතා හොඳින් කළ යුතුයි දැඩි අධිෂ්ඨානයක් ඇති වූද කිසි ආසාතික වීම නිසා මන්දෝත්සාහී ගතියක් ඇති වේ. ඒත් පසුබෑමක් හෝ අත්හැරීමක් තොරව නැවත නැවතත් භාවනා කැමැත්ත ඇති වේ. මෙසේ වන්නේ කුමක් හේතුන් නිසාද විස්තර කර දෙන්න මේ නිලිමි. තනි හේතුව කියනවා නම් කියන්නේ කියන්නේ අ හේතුව කියන. දිගට මාංශ වෙනවා නම් අ හේතුව බලපන්නේ නැහැ. නැත්නම් ඉතින් අ හේතුව කියලා වැත්තකට දැම්මොත් නම් අමාරු වෙනවා. එනිසා ඕක සාමාන්‍ය දෙයක්. දිගට කරන්න එතකොට මේ බාධක මැද සමබර භාවය පවත්වීම පිළිබඳ තමන්ගේම ක්‍රම සාවිදී එන්න පටන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බීරියණින් සත්‍යහන කරන CD පටයකට සමන්තු වෙමි. මේ සීන් සංගීත රාවයත් පසුබිමේ යද්වේ මෙසේ සවන් දීම තුල වරදක්ෂිදුවේද සතියෙන් නම් සතිය පවතිනවා නම් සතිය පැවතියට මේ දේවල් ආධාර වෙනවා නම් මම හිතනවා යම් යම් වැරදි සිදු වුණත් අවසාන ප්‍රතිඵලය හොඳ තැනකට යනවා. ඒ නිසා සතිය කියන මීමෙන් බලන්න කාරණාව හෝ සංගීතය හෝ ආස්වාදේ නෙවෙයි ඒ ධර්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන අන්තර්ගතය මිහිරි හඬ පස්සේ ඇහෙන සංගීත රාවේ මේ ඔක්කොම වෙන්කොට දැනගන්න පුළුවන්කම තියෙනවා නම් කෙලෙසක් වෙනවා ඒ නිසා මේ ප්‍රශ්න කීපයකදී මතක් කරගන්න තියෙන මේ ප්‍රශ්නය අනෙකුත් ප්‍රමාණ දිගේ බලන වෙනුවට සතිය හරහා බලනවා නම් තමන්න තේරෙන්න පටන් අර ගන්නවා බාහිරේ මේගොල්ල නෙවෙයි කෙලස් තියෙන්නේ Taman ඒකට දක්වන ආකල්පය තමයි. සංගීතයක් ඇහුවත් පරිසෝචනයක් ඇහුවත් කෙලෙසීමත් වෙන්නේ Taman ඒකට දක්වන ආකල්පය. ඒක සතියට අහු වෙනවා මට මෙහෙම එක නිසා මෙහෙම වුණා කියලා එතන ඒක ලොකු දියුණුවක් කියලා. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ දේවල් වලදී සතිය Tamanගේ ආරක්ෂකෙක් වගේ ගමනට ගිනින හැරමිකයක් වගේ සතියට සාපේක්ෂව බලන එක ඉගෙන ගත්තොත් හරිය ලේසි ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. අපි සමහර අවස්ථාවලදී ඊටාම සෑහළු හිතින් අවත නිසංසල පරිසරයට යොමු වෙලා සිටින විට මගේ හිතත් උපේක්ෂාසහගතව ඉන්න විට ඒ සිත තුළ මට තේරෙන විදිහට ලෝභයක් ද්වේෂයක් නැති තා සෑහළු ගතිය සිටින්නේ ඇතිකේ සිටින්නේ මේ මොහොතට අපේ හිත ධර්මානුකූලව කුමන අවස්ථාවක් ඇත්තේදයි මට කරුණාවෙන් පහදා දෙන ලෙස කරු ස්වාමීන් වහන්සේගේ ඉල්ලා සිටීමේ ධර්මානුකූලව තමයි ලෝභය කියනකොට ලෝභය දාන්න නැතිකොට නැති බව දාන්න ද්වේෂය තියෙනකොට ද්වේෂය වශයෙන් දන්නවා නැතිකොට නැති බව දන්නවා ඒ වගේ මේ නැති බව පීක්ෂා සහගත බව ඇති වෙන්න පුළුවන් නොදැන ඉන්න පුළුවන් නමුත් ඇති වෙලා දැනගන්නවා නම් ඒක ධර්මානුපස්සනාවේ තියෙන ලොකු ඉදිරි ගමනක් ඒ නිසා එවැනි පරිසර වැඩි කරලා පීක්ෂාට බර ලෝභ ද්වේෂ මොහ දුරු වෙච්ච තත්ත්ව වැඩි වැඩියෙන් හිතට එන විදිහට සප්පාය කරන සලසලා දීලා ඒ බව දන්නකම තමයි අවදි කියලා කියන්නේ. ඉතින් ඒක මේ ලෝභ දෝෂ පිළිබඳව පැන යාමක් හෝ කරදර යාමක් නෙවෙයි ඇතිකොට ඇති බව දැන ගැනීම නැතිකොට නැති බව දැන ගැනීම ඒ නිසා මොකක් වෙලාවට ඒ සත්‍යපට්ඨානෙ දක්වන ඉදිරි ධර්මාන ප්‍රශ්නාවක් වේදෙන්නේ ඒක අහන ප්‍රශ්නේදී කුමන අවස්ථාවේ ඇද්දයි ධර්මානුකූලව කුමන අවස්ථාවේ ඇද්දයි මට කර්මයන් පහදා දෙන්න හුඟක් වෙලාවට කියන්න තින්නේ ධර්මානුපස්සනාවක ඉදිලා ඉන්නවා. දේවල් ඇති හැටියට ඇති දේ හෝ නැති දේ නැති හැටියට දැක ගන්නා හැකියි මේක තියෙන්නේ. ධර්මානුපස්සනාවක් කියලා කියන්නේ. පින්න ස්වාමීන් වහන්සේ විදර්ශනා සමාධියකින් සමථ සමාධියකට මෛත්‍රිය යායුක්ති කෙසේද? කෙනෙකුට මෛත්‍රී කිරීමට ආශාව ආශීර්වාද කිරීමද විදර්ශනා සමාශක්තිය ප්‍රමාණවත් නොවේද? කරුණාකර ආදා දෙනමින් ඉල්ලා සිටිමි. එතකොට මේ විදර්ශනා සමාජයේ සම සමාජයේ ආයුක්ති කෙසේද? එහෙම යා යුතු බවක් නැහැ. විදර්ශනා සමාජය හරිනම් ඒක විසින්ම යොමු කරනවා. ඒ නිසා කරන කෙනා මැදිහත් වීමක් එතන අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් කෙනෙකුට මෛත්‍රී කිරීමට ආශිර්වාද කරන විදර්ශනා සමාධි ශක්තිය ප්‍රමාණවත් නොවේද? එතකොට මෛත්‍රිය තව කෙනෙකුට ආශිර්වාද කරන්ඩ ඉස්සෙල්ලා Taman ආඩ්‍ය වෙලා ඉන්න ඕනේ. ඒ ආඩ්‍ය ගතිය තියෙනවා නම් ඒක විදර්ශනා සමාධියද සමත සමාධියද කියන එක නෙවෙයි හිතේ පිරිච්ච ගතිය, හිතේ සම්පත්‍ති කරගතිය. ඒක තමයි තේරෙනවා නම් යම් ප්‍රමාණයකට Tamante ධර්මයෙන් පිරිච්ච ගතියක් ආඩ්‍ය ගතියක් එනවා නම් ඒක නාටත් අපිට ආශිර්වාද කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක නාටත් විදර්ශනා භාවනාව කියලා දෙන්නේ. කියලා එයාට හදාගන්න කිව්වනම් යාගෙම ටික අදිට වැඩි වට. හදලා මේ කන්න දෙනවට වැඩිය ඒක නිසා මේ පුසොයෙම බාගෙට මරලා මියෝ අල්ලලා දීලා රටා පුරුදු කරලා කියන ඔබම හොයාන කපන්න. ඒ වගේ මෛත්‍රී භාවනාවක් ටිකක් තඩමාරු කරලා දීලා Tamanටම හදාගන්න හැටි කියලා දෙන එක තමයි වඩා හොඳ දේ. ඒක තමාරු වෙන කෙනාට කරන්න බෑ. ඉතල ඉතල ආශිර්වාද කරලා කියන්න ඕනේ මේක හැමදාම අපිට වෙන නිසා හොඳම එක තමයි තමන්ගේම සත්‍ය සමාධිය දියුණු කරලා සමත භාවනාව විදර්ශනා භාවනා ප්‍රශ්න පැත්තක තියලා මුඛ්‍ය භාවනා කරන කරන්න ක්‍රමයේ කියලා දෙන එක තමයි මම හිතන වඩා හොඳයි කියලා. දෙක කරන්න පුළුවන් කොයි සමාධිය. අහතරු ස්වාමීන් වහන්සේ වංශයේ විසි මීටිගල රිට්‍රීට් එකදී පිළිකා හැදුණු අයට කියුන්ට හොඳ භාවනා පිළිබඳ ලියුණු පොතක් ගැන දේශනා කළා. ආද ඇමරිකාවේ එවැනි භාවනා මධ්‍යස්ථානයක් ගැන පැවසුවා මට මගේ පිටරට සිටින පිළිකාශාදුරු යාළුවෙකුට දක්වා යෑම සඳහා ඉතා ගෞරවයෙන් පොතේ නම භාවනා මධ්‍යස්ථාන නම නැවත පවසන මෙන් ඉල්ලා සිටුවේ. මේ තොරතුරුයි මට ඇත්තටම මතක් වෙන්නේ මේ මොකද්ද පොත මොකද්ද භාවනා මධ්‍යස්ථානය කියලා. ඒක නිසා මේ ගාක් ඉස්සර පරිවර්තනයේ වෙච්ච පොතක් තියෙනවා you can conquer cancer ඔබට පිළිකා ෂෝ කළ හැක කියලා. ඒක තියෙන්නේ ඇමරිකාවේ මෙල්බන් වල ඉයන් ගෝල්ඩ් ෆවුන්ඩේෂන් එකේ. ඒක භාවනා මධ්‍යස්ථානයක් නෙවෙයි මිනිස්සුන්ට පිළිකා හැදිච්ච අයට මේ ආත්ම ශක්තිය ඇති කරන වැඩ භාවනා ගැන ටිකක් සඳහන් වෙලා තියෙනවා. මොකද ඒක භාවනා මධ්‍යස්ථානයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ පිළිකා වලට විශේෂයක් නැහැ. නමුත් ජීවිතයේ තීර්ණාත්මක අවසාන රෝගෝලින් පෙන්නනයිට ඇමරිකාවේ කරන මරණ බයේ අත්දැකීම් අවසාන මැරෙන්න කිට්ට වෙනකොට රෝගීන් එක්ක කතා කරලා ගත්ත අත්දැකීම් වල විස්තර කියෙව්වොත් හැම කෙනාටම ධෛර්යයක් එනවා කියලා ඒ පොත් පිළිබඳව තොරතුරු හොයන කට්ටිය ලියන්න පටන් ගන්න තියෙනවා ඒ කියන්නේ මරණේ ওই තරම භාග්‍ය සම්පන්න කාලකණ්ණි තත්වයක් නෙවෙයි සමහර මරණ අවස්ථාවේදී ගොඩාක් සුන්දර හොඳ භාවනාවක් ලබා ගන්න බැරි තත්ත්වවලට ගිහිල්ලා තියෙනවා මේ ආගමනුකූල නැති අය. අන්න ඒ පිළිබඳ තොරතුරු තියෙන පොත් මේ වට කියන්නේ මේ near death experience කියලා. ඉන්දී ගොඩක්ම පරිශන වෙලා තියෙන්නේ ඕලන්දේ ඒ පොත් මුද්‍රණලා තියෙන අහවල් පොත කියලා අහවල් එක කියලා මට මේ හරියට මේ මේ වෙලාවේ එදා කියපු එක සීපත් වෙන්නේ මේ සාමාන්‍ය තොරතුරු අනුව මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔය near death experience කියන එක ගැහුවොත් හරියට පොත් එක. හැම පොතේම නෑ හැබැයි ඔය ටර්මිනල් patients වලට මේක හොඳයි කියලා. සමහර අය කියනවා ඒ අයට ඒ පොතක් කියවන්න දුන්නොත් මරණය කියන්නේ කාලකානිකමක්වත් කොම්වීමක්වත් අතපල්ලෙ වැටීමක්වත් නෙවෙයි මේ ජීවිතයේ තියෙන කොටිම කියනවා ගත්ත ණය දෙයරම ඉවරයි නේද අතපා. ඉන්න කට්ටියක් ගෙවයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔය ලෝන් එකෙන් බිස්නස් කරන කට්ටියට බංකොලොත් වෙලාවේදී මැරෙනකොට ඔක්කොම බැලන්ස් වෙලා. එනිසා මරණය හරි ෂෝක් කඩක් ඔක්කොම අලුත් කරලා ඒක පැත්තකින් කියනවා නම් අර ස්පෙයා පාර්ට් දමදම දూరు වාහනේ වෙනුවට බ්‍රෑන්ඩ් නිව් එකක් හම්බුනේ. මරණ එක අයින් කරලා අලුත් එකක් හම්බුනේ. ඉතින් හොඳයිනේ මේ මේ ෆැක්ටරි රිෆ්‍රෙෂ් බඩුවක් හම්බ වෙන්නේ. දැන් වගේ ඔය කැලි දමදම දුවන එක නෙවෙයි. ඒක ඒක තේරෙනකොට සමහරට මැරෙන්න ඉස්සර වෙනවා. මරණයේදී හරි හරි මේ සම්පූර්ණ අලුත් ප්‍රස්තාවක් ලැබෙන්නේ කියලා. අපි හිතන්නේ තියෙන මරණේ කළු පාට එක කාලකන්නිකම මේ අකුසලයකට සිද්ධ වෙන එකක්. උප්පත්තිය නම් බොහොම ෂෝක් එකක්. හරි යෝගක් කියලා තියෙන්නේ උප්පත්තියක් හම්බෙන්න මැරෙන්න එපා. නිසා මරණයට ලඟ වෙන්න කියලා කියනවා මරණ පැය අධ්‍යක්ීම් සම්බන්ධ පොත් කියවන්නේ කියලා. මේක කැන්සර් වලටම කියලා සම්බන්ධ හෝ හැම මරණපය අත්දැකීමක්ම ධෛර්ය උපදවන සුදු හෝ නෙවෙයි. සාමාන්‍ය අත්දැකීමේ අර්ථකථනය තමයි ඒව ගැන ලියන කට්ටිය දන්නවා ඒක ජීවිතේ අපි අරපො නැති ජනල් කවුලක් කරලා අපිට ජීවිතේදී ආබලන්න හැකියාවක් එනවා දුෂ්කරතාවක මුහුණ දෙන්න. එවැනි කෙනෙක් දෙන මූලසරාත් එක බලන අපි මොනවද මේ අත්දකින්නේ මොනවද මේ අපි චෝදනා කරන්න කියලා ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ වගේ අශීර්ව අවස්ථාවල් ගැන ලියවිලා තියෙන බොහොම සජීවී සජීවී ලියන පොත් කියනවා. භාවනා කරපි විපස්සනා කරපි කියලා කොටක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම ලියවිලා අවුරුදු දැන් 30ක් විතර වෙනවා. ධම්ම තෙරපි. ධම්මතරපි කියලා පොතක්. ඒකේ තියෙනවා මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහසි ස්වාමීන් වහන්සේ ඉන්න කාලෙම විපස්සනා භාවනා කරනකොට තිබුණු ලෙඩ ස්වභාවය සනීපීච්චීව පිළිබඳ විස්තර. ඒක පිළිකාවට සවිශේෂ නැහැ. ඒ කාලේ අතර පිළිකාච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ කොයි එක වුණත් කමන්නේ ඇටුවක් බහපු ලෙඩ ඒ කියන්නේ කල්ගිය ක්‍රොනික් ඩිසීසස් සනීපීච්චෝ ගොඩාක් විස්තර තියෙනවා. ඒක මේ මේකෙදි කියුනේ මම හිතන්නේ ඒක නෙවෙයි කියලා. මේ අර කිවිච විශේෂ පොතක් ගැන කියන්නේ මට ඒ කාර්යයටම මතක් වෙන්නේ මොකක්ද. දැන් ලිඛිතව තියෙන ප්‍රශ්න නම් එච්චරයි. තව අපිට තියෙනවා විනාඩි 20ක විතර කාලයක්. දැන් අපිට වෙන ඉස්තු කරගත යුතු ප්‍රශ්න නැත්නම් අපි වැඩසටහනක නිමා වශයෙන් අනුමೋದනා ශීර්ෂයෙන් කාට කාටත් පින්පෙමින වීමේ ඥාති ශීපත්‍ය ගැනීමෙන් සහ අපේ අපගේ පරමාර්ථ ඉදිරිපත් මතක් කර ගැනීම ඉදි කර ගැනීම දවසේ වැඩසටහන නිමාපත් කරන කියලා මම යෝජනා කරනවා. ඒකට ධම්මවි පදන විනයෙන් අද වර්ෂ 2012 ජූලයි මාස 29 වෙනිදා පින් අනුමෝදනා ශීර්ෂය සඳහන් කරනවා අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී පිළිස සඳහා ගිලන්පත් සපයාදීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන විදම් වලට දායකත්වය ලබා දුන් සියලු දෙනාට පින් අනුමෝදනා වෙත්වා. ඒ වගේම 2013 හත්වෙනි මාසේ ජූලයි මාසේ 23 වෙනිදා සිට ශිෂ්‍යන්දා දක්වා සතිය තුළ ධම්ම විදිනක දායකත්වයේ සත්කාරයේ දායකත්ව සත්කාරයේ සඳහා අනුග්‍රහ ලබා දුන් එස් රණවීර මහත්මයා යූ ජී ඒ ගංගොඩ මහත්මිය සමිත ධනංජය මහතා ජී ඒ ගුණසේකර මහත්මිය යන මහත්මා පිළිගත් අමෘපදනමේ ගෞරවාන්විත පුණ්‍යානුමෝදනා මේ පළ කර සිටිමු අපි ඔක්කොම සාදු කාර්යයෙන් ඒ සම්මත කරමු එනු අපි ඉස්සවතා ගාමිකා සත්‍යයනා කිරීමෙන් අද අපේ දවසේ වැඩසටහන නිමාව සටහන්. ඉත්තවතා ඈ ඒක පොතේ නමයි කස්තුයි ඔය කියන්නේ මේක ඔය ආන ප්‍රශ්නෙට සමාජ උත්තර වෙන්න පුළුවන් මං කියප එකම නෙවෙයි ඒ කියන්නේ රෝගෝසුවේට භාවනාව කියලා ඒ සිටිනාක් කියලා මාත්මිකේ සම්බන්ධයක් වෙන කතා කරන්නේ කෘත්‍රිම හෝ පරිවර්තනයේ ඉතින් ඒ වගේ පොතක් ගන්න නම් මේ අම්මා කියනවා දැනුවත්කම තියෙනවා කියලා ඒක අචාන් බ්‍රහ්ම නැත්නම් බ්‍රහ්මං ස්වාමීන් වහන්සේගේ භාවනාව හා සම්බන්ධ අධ්‍යක්ීම් වලින් ලැබිච්ච සුවය ගැන කතා කරනවා. ඉතින් කාටරි මේ ඒක ප්‍රයෝජනවත් වෙනවා නම් ඒ තොරතුර අර ප්‍රශ්නට උත්තරයක් වශයෙන් තියාගන්න විදිහට මම කරන්න ඉල්ලනවා. දැන් අපි නම් සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමේ අපේ වැඩසටහනේ නිමාව සටහන් කරනවා. එක්තාවතාච මම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සත්‍ය සම්පත්‍ති සිද්ධියා ඉත්තාචාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉත්තාචාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමු සකං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමු සකං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීවාල සමාගමු සකං සමාගමු හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු